වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් අනදමාහිමිපාණන් වහන්සේ විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් දේශනා කරන ලද දීඝනිකායේ පාටික වර්ගයේ දැක්වෙන ලක්ෂණ සූත්‍රයේහි සූත්‍ර පාඨයක් ධර්මදේශනයේ සඳහා මාතෘකා කරන්ට යෙදුනි. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන දෙවියන්, මිනිසයන්, ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී නිතර නිතර කතා කරනවා ශ්‍රී පාදේ පතන් සිරස්තලයේ දක්වා පිහිටා ඇති මහා පුරුෂ ලක්ෂණ හා සම්බන්ධව විස්මිතව හැමදෙනාම පුදුමයට පත්වේ මහත් ගෞරවාන්විතව සාකච්ඡා කරනවා සමහර විට ලක්ෂණ ශාත්‍රයේ පරතරටපත් බ්‍රාහ්මණයෝ සරුවඥන් වහන්සේගේ ශරීර ලක්ෂණ පරීක්ෂා කරමින් සරුවඥන් වහන්සේගේ බුද්ධත්වය ගැන ප්‍රසාදයට පත්ී තිබෙනවා සීල බ්‍රාහ්මණතුමා බ්‍රහ්මායෝ බ්‍රාහ්මණතුමා පොක්කරසාති බ්‍රාහ්මණතුමා වැනි මේ උගත් පඬිවරයෝ සරුවඥන් වහන්සේගේ දේහ සම්පත් දැකලාම ප්‍රසාදයට පත් වී තිබෙනවා ඒ ශාන්තිනායකයන් වහන්සේ උත්පත්තියට පත්ති පස්වෙනි දවසේදී ලක්ෂණ ශාත්‍රයේ පරතරදපත් මංගල සම්මිත බ්‍රාහ්මණ පඬිවරුන් 108 දෙනෙක් සුදෝන් රජතුමාණන්ගේ මාලිගාවට පමුණුවා සංග්‍රහ කොට මේ බුද්ධාංකුර සිද්ධාර්ථ කුමාරයන් වහන්සේට ලක්ෂණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව නම් තැබීමට ආරාධනාවක් කළා ඒ අවස්ථාවේදී සියල්ලන්ට වඩා ජේෂ්ඨ වූ ශ්‍රේෂ්ඨ වූ බ්‍රාහ්මණ පඬිවරුන් අට දෙනෙක් මේ කුඩා දරුවා අතට අරගෙන පරීක්ෂා කළා. හත් දෙනෙක් ඇඟිලි දෙකක් උස්සලා කිව්වා මේ දරුවාගේ ශරීර ලක්ෂණ අනුව ජීව සිටියොත් සක්විත රජ වෙනවා පැවිදි වුණොත් ලෝතුරා බුදු වෙනවා කියලා. ඒ අතරත සියල්ලන්ට වයසින් බාල වුණත් නුවණින් වැඩිහිටි කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව කොණ්ඩඤ්ඤ මානෝක තුමා වයසින් අවුරුදු 16යි නමුත් එතන සිටි 108 දෙනාගෙන් වැඩිමල්ම ආબોධයක් ඇති ඉහළම ආબોධයක් ඇති තැනැත්ත හැටියට වැටුනේ වයස 16ක් ඇති කොණ්ඩඤ්ඤ මානෝක තුමා එතුමා එක ඇඟිල්ලක් කුසල කිව්වා මේ උත්තමයන් වහන්සේ නම් ශක්විති රජවනතුරු ගිහිව වාසය කරන්නේ නැහැ. මේ පුණ්‍යවන්තයා වයස අවුරුදු 29 දී අබිනිෂ්ක්‍රමණය කොට පැවිදි වෙනවා. වයස අවුරුදු 35 දී ලෞතර බුදු වෙනවා. අනිත් අයට පහදා දුන්න තමන්ට වඩා වයසින් වැඩි හිටි මේ බ්‍රාහ්මණ පඬිවරයන්ට පෙන්වලා දුන්න මේ බලන්න ආචාර්යයන් වහන්සේ මේ දරුවාගේ නලාතලයේ තියෙන ඌර්ණ රෝම ධාතුව දිහා බලන්න. මේ දරුවාගේ ඌර්ණ රෝම ධාතුව ඕෂධී කාරකාවක් මින් සුදු පාටින් දිලිසෙනවා නේද? දක්ෂිනාවර්තයි නේද? උඩුවක් බලා පවතිනවා නේද? සක්විති රජ වෙන දරුවෙකුට මෙහෙම නෙමෙයිනේ. සක්විති රජ දරුවෙකුට ඌර්ණ රෝම ධාතුව පිහිටන්නේ රත්තරම් පාටින් වාමාවර්තව යකියක් බලාගෙනයි මෙන්න මේ ලක්ෂණේ උඩ මම කැංගිල්ලක් කුසලා කියනවා මේ දරුවා කිසිසේත් සක්විති රජ වෙනකන් සිටින්නේ නැත අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වී මාරු පරාජය කොට ලෝතුරා බුදු වෙනවා බුදු වීමෙන් අසංකේය අප්‍රමේය ජනතාවකට ලෞකික ඌද ලෝකෝත්තර ඌද සම්පත් ගෙන දෙන බැවින් ලෝකේ තාර්ථයක් සිද්ධ කරනවා එනිසා සෑම දෙනාම ඒකමතිකව නම් තබුවා සිද්ධාර්ථය කියලා එදා ඒ නම් තබන උත්සවය ඉපදීමෙන් පස්වෙනි දවසේ සිද්ධ වුණේ ඊළඟට මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේ පෙරපස සඳක් මින් දිනින් දෙන වැඩුණා රූපයෙන් යසා ඊශ්වරයෙන් ඥානයෙන් ගුණයෙන් වැඩුණා වයස අවුරුදු 16 දී ඔටුනු පැලඳවීමේ උත්සවයක් විවාහ මංගලයක් යෙදුණා. ඒ දවසේදී මව්පස ඥාති කුල 80000ක්, පියපස ඥාති කුල 80000ක් එක්කාසු වෙලා මහ උත්සවයක් පැවතුණා. ඒ අවස්ථාවේදී ඒසා විශාල ශාක්‍ය කෝලිය රජදරුවන් අතරත රූප විලාසයෙන් අගතම්පත් වී සිටියේ මේ සිද්ධාර්ථ මහා බෝධිසත්වයන් වහන්සේ. උන්වහන්සේගේ විවාහ මංගලයෙන් අවුරුදු 13කට පස්සේ තමයි අබිනිෂ්ක්‍රමණය සිද්ධ වුනේ. හරියටම උත්පත්තියෙන් 29 වෙනි වසරේදී ඇසළ පොය දවසේදී අනුපිය අඹවනේ හත් දවසක් පැවිදි වී निराහාරව ඉඳලා හත් වෙනි දවසේදී රජගහනුවර පිරිසුඳා වැඩියන්නේ ඒ දවසේ රජගහනුවර වැසියායේ පුදුමයටපත් වුණා මේ රූප විලාසය දැකලා බිම්බිසාර මහ රජුරවන්ද පැමිණිල්ලක් කළා දෙවියන් වහන්සේ පැවිදි කෙනෙක් අපේ නගරේ පිළිසුඟා යනවා දෙවියෙක්ද නාගයෙක්ද එහෙම නැත්නම් අසුරයෙක්ද බ්‍රහ්මයෙක්ද කියලා අපට හිතා ගන්න බෑ තරම් ආශ්චර්යජනක රූප විලාසයක් සමුන්නාසේවත් වේල බලන්ද කිව්වා බිම්බිසාර මහ රජුරෝ මාලිගාවෙන් බැහැලා එනකොට බෝසතාණන් වහන්සේ පාණ්ඩව පර්වත සමීපේ වාඩි වී දන් වළඳනවා වළඳ අවසානයේදී සිරිපතුලේ පටන් සිරස්තලේ දක්වා බල බලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ කවුද ස්වාමීනි කියා හිටියා මම තමයි කපිලවස්තු නුවර සුද්ධෝදන මහා මායා මෞපියන්ගේ පුත්‍ර සිද්ධාර්ථ කුමාරයා ඒ වෙනකොට බිම්බිසාර මහ රජුගේ වයස සමානයි නුදුටු මිත්‍රයෙක් හැටියට සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ සමග තෑගි භෝග ගනුදෙනු කරගලක් තිබුණා. බලවත් ප්‍රසාදයට පත් වී කිව්වා ස්වාමීනි ඔබ වහන්සේගේ රූප විලාසයේ දිහා මම බැලුවේ ඔබ වහන්සේ නම් සුදුස්සා රාජ්‍යයටයි එනිසා ඔබ වහන්සේ උපන්න රාජ්‍ය කුඩයි මගේ රාජ්‍ය අග්‍ර රාජධානියක් මගේ රාජ්‍ය දෙන්නම් වඩින්න මගේ මාලිගාවට නැත මහරජතුමනි මම මිනිස්යන්ට රාජ්‍ය කරන්න නෙමෙයි පහළ වුණේ ලෝතුරා බුදු වෙන්න. සාදු සාදු ස්වාමීනි ඔබ වහන්සේගේ රූප විලාසය අනුව මටත් පිළිගන්න පුළුවන් ඔබ වහන්සේ ලෝතුරා බුදු වෙන්න සුදුසුයි. අනේ ස්වාමීනි ඔබ වහන්සේ ලෝතුරා බුදු වෙනසේකවා. බුදු වී පළමුවෙන් මගේ රාජධානියට වඩිනසේකවා ධර්ම දේශනාවට කියලා ආරාධනා කළා. මේ වාගේ ප්‍රවෘත්ති වලින් පැහැදිලි වෙනවා මහා බෝධිසත්වයන් වහන්සේ උපන්දා පටන් රූප විලාසයෙන් අගතන් පුත් වූ හැටි මේ අතරත සේලනම් බ්‍රාහ්මණතුමා ඇවිත් තමන්ගේ උත්තරිකින මානවකතුමාට නියම කළා මේ ගෞතමයන් වහන්සේගේ රූප විලාසය බලා ඉරියව් පැවතුම් ඇවතුම් පැවතුම් බලලා මට හරි කියන්නේ ඇත්තටම සරුවක්ම කෙනෙක්ද කියලා ඉතින් මේ උත්තර මානවකතුමා ඇවිත් සරුවක්ඥන් වහන්සේ සමග හත් මාසයක් එකට හැතුරුණා. ආපසු සිය ඇදුරුතුමාට කියා හිටියා උන්වහන්සේ ලෝතුරා බුදු වූ කෙනෙක් කියලා. අන්තිමේදී 300ක් දෙනා සමග ශිෂ්‍යයන් සමග පැමිණ පැහැදී පැවිදිවි අරිහත්ත්වයටපත් වුණා. බ්‍රහ්මායෝ බ්‍රාහ්මණතුමත් ඒ වගේ. ඉතින් මේ අවස්ථාව ගැන අපි හඳුන්වන්ත මෙතෙක් කාලයේ ගෙවුවේ සාරුවක්ඥන් වහන්සේ සම්බන්ධව බොහෝ දෙනෙක් කතා කරනවා කොයි විදිහේ පිනකින්ද මේ නිර්මාණාත්මක රූපකයක් ලැබුණේ කියලා. ඒ කියන්නේ තෞතිසා භවනේ මුල සිට අග දක්වා පිපුණු පරසතු වෘක්ෂය වගේ එහෙම නැත්නම් පහන් ඇගයක් වගේ පස් පියුමුන් ලද් සදුම්ලත් පොකුණක් වගේ ක්‍රන් තොරණක් වගේ මුලපතන් අග දක්වා දිලිසෙන බබලෙන සුළු මේ උතුම් රූප විලාස ලැබුණේ කොයි විදිහේ පිනකින්ද? එවාගෙම උන්වහන්සේගේ මේ රූප සම්පන්න ලබන්න හේතුුනේ කවර කවර විදිහේ ආහාර පාන නිසාද? එම නැත්නම් මොන විදිහේ වංශවත්කම නිසාද? මේ මාගේ සාකච්ඡාවල් සමක් නුවර වාසීන් අතර පැවතුණා. මේ කතාව අනදමා හිමිපාණන් වහන්සේට ඇසී දැනි සරුවක්ඥන් වහන්සේගෙන් විමසුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ බෞද්ධයෝ භාග්‍යතුන් වහන්සේගේ රූප විලාසය ගැන නිතර නිතර සාකච්ඡා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ විදිහේ රූප සම්පල් ලබනද මේ මහා පුරුෂ ලක්ෂණ ලබනද කවර විදිහේ කුසල කර්මයන් හේතු වුණාද කියලා අවසර ලැබුණොත් මේ මහ ජනතාවට තවත් ප්‍රසාදයේ වැඩි වෙන්න හේතුවක් වෙයි ස්වාමීනි. ඒ අවස්ථාවේදී තමයි ශාන්තිනායකයන් වහන්සේ ලක්ෂණ සූත්‍රයෙන් විසිතුරු ධර්ම දේශනාවක් පැවැත්වුවේ. දැන් අපි ඒ දිහාවට හැරෙමු. මේ ලක්ෂණ සූත්‍රයේන සූත්‍ර පාඨයක් මේ කෙටියෙන් කියුනේ ද්වක්ඛින්සිමානි භික්ඛවේ මහා පුරිසස්ස මහා පුරිස ලක්ෂණානි මානෙනි මහා පුරුෂෝත්තමයන් වහන්සේට පිහිටෙන මහා පුරුෂ ලක්ෂණ මෙසේ දෙතිසක් ඇත යේහි සමන්නාගතස්ස මහා පුරුෂස්ස දේවගතයෝ භවಂತಿ අනඤ්ඤා ඒ දෙතස්සක් වූ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත වූ මහා පුරුෂයන් වහන්සේට ගති දෙකක් පමණයි ඊට වඩා නැහැ සචේ අගාරං අධ්‍යාවසිතේ රාජා හෝති චක්කවත්ති ඉදින් ගිහිගේ වාසය කරනවා නම් සක්විති රජ වෙයි සචේ අගාරස්මා අනගාරියම් පබ්බජති බුද්ධෝ හෝති ලෝකේ විවත්තච්ඡද්දෝ ඉදින් ගිහිගෙන් නික්මී අනගාරිකව පැවිදවන්නේ නම් සියලු ධර්මයන් ਸਰවාකාරයෙන් ආબોධ කරගෙන සියලු කෙලෙස් හැවෙන ඉවත් කොට දමා ලෝතුරා බුදු වෙයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුමයි ඉතින් මේ අවස්ථාව ගැන නැවත අපි හරි බලමු මහා පුරුෂ ලක්ෂණ 32 කියන්නේ කුමක්ද කියන ඉස්සෙල්ලා අපි තෝරා ගනිමු. ඒ ලක්ෂණ සූත්‍රයේ තියෙනවා කරුණු හතරක් තේරුම් කර ගැනීමට පළමුවෙන් කියන්නේ ඒ කුසල කර්මය. ඊළඟට ලක්ෂණ ලක්ෂණ සාදෘශ්‍යය. ඊළඟට ලක්ෂණය. ඊළඟට ලක්ෂණයෙන් ලැබෙන ආනිසංශය. යම් යම් රූප ලක්ෂණයක් ලබන්න හේතුව කුසල කර්ම ඉස්සිලා විස්තර කරනවා. ඊළඟට රූප ලක්ෂණයට උපමාවක් එකටයි කර්ම සාදෘශ්‍යය කියන්නේ. ඊළඟට රූප ලක්ෂණේ ඊළඟට තමයි එයින් ලැබෙන වර්තමාන වශයෙන් ලැබිය හැකි ආනිසංස විශේෂ. මහා පුරුෂ ලක්ෂණ 32 සම්බන්ධ කුසල ධර්ම තියෙනවා 20ක්. කුසල ධර්ම 20ක් මේ මහා පුරුෂ ලක්ෂණ 32කට උපනිශ්‍රය වෙලා තියෙනවා. ඉස්සෙල්ලා අපි දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ කෙටියෙන් තෝරා ගනිමු. ශ්‍රී පාදයේ පටන් සිරස්තලයේ දක්වා තමයි හඳුන්වන්නේ. ඒක සාමාන්‍යයෙන් ලක්ෂණ ශාස්ත්‍රයේ චාරිත්‍රයක්. පුරුෂයෙකුගේ රූප ලක්ෂණය හඳුන්වනකොට සිරිපතුලෙන් පටන් ගන්නවා, පතුලෙන් පටන් ගන්නවා. ඉෂ දක්වා අනුපිළිවෙල යන්නේ ඉහළ බලා. කාන්තා කිනෝගේ ශරීර ලක්ෂණ වර්ණනා කිරීමේදී පරීක්ෂා කිරීමේදී හිස මුදුනේ පැටන් දෙපතුල දක්වා පටිලෝම වශයෙන් තමයි බලන්නේ. ඒක ධර්මතාවක් ලක්ෂණ ශාස්ත්‍රයේ. දැන් මෙතෙන්දී සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රී පාදේ පටන් සිරස්තලයේ දක්වා ලක්ෂණ 32 වෙන් කරලා පහදා තියෙනවා. ශ්‍රී පාදයේ තියෙනවා සුප්පතිත්ථිත පාදකා කියලා ලක්ෂණයක්. ඒ කියන්නේ බෙර ඇසක් හා සමාන සමතලා සිරිපතුලක් තියෙනවා. දැන් වෙනත් මිනිස්යන්ගේ පතුලේ මැද්ද හරියේ බිම තැවරෙන්නේ නැහැ. අගින් මුලින් තැවරෙනවා. නමුත් සරුවක්ඥන් වහන්සේගේ සිරිපතුලේ මුලින් අගින් වටින් හැම පැත්තෙම යටිපතුල පොළවේ එක හා සමාන වේක වරටම ස්පර්ශ වෙනවා. ඒකට කියන සුපිහිටි සිරිපතුල් නැති බව. ඒක එක ලක්ෂණයක්. දෙවෙනි එක චක්‍ර ලක්ෂණයක් ඇති බව. ඒ කියන්නේ සිරිපතුලේ තියෙනවා ඒ බෙරසක් හා සමාන ශිරපත් තුනක් ඇති බැවින් ඊටාම සිනිඳු සිවියක් ද ඇති බැවින් දහසක් දැවි ඇති නිම්වලලු එවාගෙම නැබ සහිත චක්‍ර ලක්ෂණයක් තියෙනවා. ඒ චක්‍ර ලක්ෂණේ වටේට 108ක් මංගල්‍ය ලක්ෂණ පිහිටා තියෙනවා සිරිපතුල් දෙකේම 108 බැගි. ඒකට කියනවා චක්‍ර ලක්ෂණය. ඊළඟට ආයත පන්හි ශ්‍රී පාදයෙහි කොටස් හතරෙන් කොටස් හතරකට වෙන් කරලා ගොප්නාංශයේ පිහිටි කොටසයි ඉදිරියට තියෙන කොටස් දෙකයි විලිඹුවට කොටසයි කියලා කොටස් හතරකට බෙදෙනවා. එයින් සෙසු මිනිසයන්ට වඩා විලිඹුව දිගයි. මනෝඥයි. හරියට පන්දුවක් වාගේ වටකුරුව පිහිටා තිබෙනවා. ඒකට කියනවා ආයත පන්හි. ඊළඟට තියෙනවා දීගංගුලි. සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රී පාද දෙකේම ඇඟිලි එක හා සමාන දිගින් දිගයි. එකක්වත් උස්මිති නැහැ. දැන් ශ්‍රී හස්ත දෙකේ ඇඟිලි අතුරෙන් මාපට ඇඟිලි දෙක හැර අනිත් ඇඟිලි හතර අතර එක හා සමානව දිගට පිහිටා තියෙනවා. ඒ දික් ඇඟිලි බව ලක්ෂණය. ඊළඟට ජාල් හත් පාදතා. ඒ කියන්නේ දැල් දැල් කවුලුවක දැල් කූරු වගේ තමයි මේ දෙපතුලෙත් දෙයතෙත් ඇඟිලි පිහිටා තිබෙන්නේ. ඒ කියන්නේ දැන් දක්ෂ වඩුවෙකු ලියන වඩුවකු ජනෙල් කූරු ලියවනවා. ඒ වගේ මුල සිට අග දක්වා බොහෝම මනෝඥ ලෙස මාංශ ධාතුන් වට වී තියෙන හැටියට මේ ඇඟිලි පිහිටා තියෙනවා. ජාලහත් පාදතා. මුදු තලුණහත් පාදතා මේ අතුල්පතු දෙක එදවස් සින උපන්නා කුඩා ලදරුවෙකුගේ වගේ දහසක් වරක් පෙළූ පුළුම් පෙදක් වගේ බොහෝම මුරුදුවට පිහිටා තියෙනවා. ඒකට කියන මුදු තරුණාත්පාදතා. ගෝපකුමතා සරුවක්ඥන් වහන්සේගේ මේ පතුල උඩ තියෙන ගොප් මස උසින් පිහිටා තියෙනවා. අනිත්‍යගේ ගොප් මස පතුලට සම්බන්ධ බැවින් හාත්පසට හරවන්න බෑ. ඉදිරියට පාසල ටික ටික නමුවට හරවන්න බෑ. සරුවක්ඥන් වහන්සේගේ ගොප් මස උසින් පිහිටා තියෙන බැවින් ඕනෑම පැත්තකට සිරිපතුල හරවන්න පුළුවන්. ඒකට කියනවා උස්සංකපාදතා උස්සංකපාදතා. ඊළඟට තියෙනවා ඒනිජංගතා. ඒනිජංගතා කියන්නේ ගොප් මාංශයේ පටන් ධනහිස දක්වා කෙන්ඩයේ හාත්පසින් අස්ථීනහාරු නොපෙනෙන ඇටියට ලියන වඩුවක විසින් මනෝඥ ලෙස ලියන ලද මේස කකුලක් මුටු කකුලක් වාගේ වට රවුම් වෙලා ඕලුමුවන්ගේ දන කෙන්ඩාවක් වගේ පිහිටා තිබෙනවා. ඒකට කියනවා ඒ නිජංගතා. ඊළඟට කියනවා ආජානුලම්බී හත්තතා. ඒ කියන්නේ නොනැමි දෙදන පිරිමදින හැටියට දෑත පිහිටා තියෙනවා. ඊළඟට තියෙනවා කෝසෝහිත වත්නගුහිතා. හරියට නිලුම් මලක සැඟවී තින නිලුම් බට්ටේ වගේ එම් නැත්නම් වෘෂභ රාජෝගේ ලිංගයේ වගේ පුරුෂ ව්‍යංජනයේ කෝෂයකින් වැසී තියෙනවා. ඒක ඉතා වැදගත් ලක්ෂණයක්. කෝසු හිතවත් ගුහිත. සුවන්න වන්නත ශ්‍රී පාදයෙහි පාටන් සිරස්තලයේ දක්වා ශරීරය කම්වම් පාටින් යුක්තයි. ඒකට කියන්නේ කිනීරි මලක පාට හා සමාන වර්ණයක් සරුවක් යන් වාසගේ ශරීරයේ පිහිටා තින ස්වර්ණ වර්ණක. සුකුමච්චවිත සරුවක් යන් වාසගේ ශ්‍රී ශරීරයෙහි හරියට කණින් කළ පිළිමයක් දිව්‍ය දලින් ඔප් නැඟුවාම යම් බඳුවට දිලිසෙනවද? ඒ වාගේම සරුවක්ඥන් වහන්සේගේ දිලිසෙන සුළු වතුර බිඳුවක්වත් තවරෙන්නේ නැති සීනිඳු උම සියුම් උම සිවියක් පිහිටා තියෙනවා. සුකුමත් චවිතා. ඒකේක ලෝමතා සරුවක්ඥන් වහන්සේගේ 99000ක් හෝම කූපයන්හි එක එක කූපයක එක එක බැගින් පමණක් හෝමයන් පිහිටා තියෙනවා. අදින් එවාගෙම උද්දග්ගලෝමතා සරුවඥන් වහන්සේගේ එක එක රෝම ධාතු නීල වර්ණව දක්ෂිනාවර්තව උඩු අක් බලාගෙන පිහිටා තියෙනවා. ඒකට කියනවා උද්දග්ගලෝමතා. ඊළඟට නිග්‍රෝධ පරිමණ්ඩලතා බ්‍රහ්මොද්යුගතතා බ්‍රහ්මොද්යුගතතා කියන්නේ බ්‍රහ්මයාගේ බ්‍රහ්ම රාජයෝගේ ශරීරය වාගේ දනින්වත් කටින්වත් කොන්දෙන්වත් නොනැමී පූර්ණ ලෙස ඉරිජුව පිහිටා පවතිනවා. ඒකට කියනවා බ්‍රහ්මුජ්ජු ගත්තතා. සත්තුස්සදතා සරුවඥන් වහන්සේගේ දෙපිටි අතුල් දෙපිටි පතුල් දෙවර හිස කොන්ද කියන මේ ස්ථාන හත මාංශ ධාතුවෙන් මනෝක්ම ලෙස පිරී පවතිනවා. අස්තිනාරුණු පෙනෙන හැටියට. ඒකට කියනවා සත්තුස්සදතා. ඊළඟට නිග්‍රෝධ පරිමණ්ඩලතා සරුවඥන් වහන්සේගේ බඹේ යම් පමණද ශරීර උස ප්‍රමාණයත් එපමණයි. උස ප්‍රමාණයේසේ බඹේ පිහිටා තියෙනවා. නිග්‍රෝධ පරිමණ්ඩලතා. සීල පුබ්බද්ද කායත සිංහ රාජයාගේ පපුව බොහොම තේජාන්විතව පිහිටා තියෙනවා. ඒ වගේ සරුවඥන් වහන්සේගේ ඉදිරි කයත් පසු කයත් බොහොම තේජාන්විතව මාංශ ධාතුවෙන් පිරී පවතිනවා. සීහ පුබ්බද්ද කායත. චිතන්තනංශතා සරුවක්ඥන් වහන්සේගේ පිට දෑලවර මැද ඉරක් නොපෙනෙන හැටියට පිටකටු පෙළිය නොපෙනෙන හැටියට කම් පෝරුවක් වාගේ මාංශ ධාතුන් පිරී පවතිනවා. ඒකට කියන්නේ චිත්තාන්තරංශතා. ඊළඟට සමවත්තක් ඛණ්ඩතා සරුවක්ඥන් වහන්සේගේ ග්‍රීවය කම් කලයක කරක් වාගේ අස්තිනාරු නොපෙනෙන හැටියට කතා කරන වෙලාවේදීවත් අස්තිනාරු නොපෙනෙන හැටියට මනෝඥ ලෙස මාංශ ධාතුන් පිළිපවතිනවා සමවත්තක්ඛන්දතා රසග්නි සග්ගිතා සාරවත්ඥන් වහන්සේගේ 700ක් රස නහර අනුභව කරන ආහාර පානයන්ගේ රසෝජා පුරා ගන්න රස නහර ග්‍රීවේක තුඩු දීගෙන තියෙන මුං ඇටයක් කඩල ඇටයක් තරම් සුළු ආහාරයක් වන්දන වෙලාවෙත් ආමාශයට යන ඉස්සර තමන් වහන්සේ එය අනුභව කරන වෙලාවෙම උගුරෙන් පල්ලයට යනකොටම රසනාර උරාගෙන ශරීරයේ පැතිරෙනවා. ඒකට කියන රසග්ග සග්ගිතා. සිංහ හනුත සිංහ රාජයාගේ යටිහනුව කවාකාරයි. සරුවක්ඥන් වහන්සේගේ යටිහනුවත් උඩුහනුවත් දෙකම එක හා සමානව කවාකාරයි. කොහොමද කියනවා නම් 12ක් චන්ද්‍ර රේඛාවක් වාගේ. අවපක්ෂයේ චන්ද්‍රයා 12කට එන දවසේදී යම් ආකාරයේද කවාකාරව තියෙන්නේ ඒ වගේ තමයි සරුවක්ඥන් වහන්සේගේ දෙහනුව. ඒකට කියන්නේ සීහ අනුතා. ඊළඟ චත්තාලීෂ දන්තතා. ඒ දෙහනු මත සම 20 බැගින් දන්තය දන්තයන් 30 40ක් පවතිනවා. 20 20 බැගින්. චත්තාලීෂ දන්තතා. සම දන්තතා. ඒ දන්ත පෙළි දෙක ත්‍රිදීපටක් වාගේ උස්මිති නොවේ එක හා සමානව පිහිටා තින මුතු ඇට පෙළක් වාගේ. අවිවර දන්තතා ඒ දන්තයන් අතර අල්පෙනිති තුඩක් තරම්වත් සිදුරක් නැතුව ඊ타ත්ම සුපස්සිතව එකින් එකට පිහිටා තියෙනවා. ඒකට කියනවා අවිවර දන්තතා. සුසුක්ක දාඨතා සාරුවක්ඥන් වහන්සේගේ උඩු ඇන්දෙත් යටි ඇන්දෙත් දලදා සතර බොහෝම දිලිසෙන සුළු සුබ්‍ර වර්ණයෙන් පවතිනවා. ඒකට කියන්නේ සුසුක්ක දාඨතා. ඊළඟට ධම්ම පරෝත ජීවත සරුවක්ඥන් වහන්සේගේ ජීවහා ධාතුව දිව දිග පුළුල් තුනේ බවට පත් වී තියෙනවා. ඒ ජීවහා ධාතුව බොහොම තුනි. ඒ වගේම දිගයි පළලයි. කොච්චර දිගද කියනවා නම් ඒක උන්වහන්සේ හවුම් කළා දෙනා සිදුරු ආසේ දෙකන් සිදුරු ආසේ පවා පොවනවා. එතකොට ඒ දිව පලාව කරලා මුහුණු සංගල වහ ගන්නවා. ඒක උන්වහන්සේ අර තල් කොලයක් අකුලා ගන්නවා වගේ අකුලා ගන්න සමත් වෙන තුනී දැවි. මේ නිසා තුනී බවත්, දුගු බවත්, කුලුල් බවත් ඇති බව ඒ ජීවහා ධාතුවේ ලක්ෂණේ පහවක ජීවතා. ධම්මස්වරතා කුරවි කෙමිල්ලන්ගේ නාදයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයක් පිහිටා තියෙනවා. බ්‍රහ්මස්වරතා අභිනීලනෙත්තතා සරුවක් යන් වහන්සේගේ නේත්‍ර යුග්මයේ නිල් මා නිල් වාගේ බොහෝම ලස්සන නිල වර්ණයෙන් පිහිටා තියෙනවා. නිල වර්ණය කියන්නේ නිල වර්ණයේ අවශ්‍ය තැන නිල වර්ණයි. ඉන් අනතුරුව වතේට නිල පීත ලෝහිත ඕදාත මාංජෙත් කියන වර්ණ පහම සුදුසු පරිද්දෙන් පිහිටා තියෙනවා. ප්‍රධාන වර්ණේ නිල වර්ණයයි. ඊළඟට ගෝපකුමතා ඒ මොහොතේම උපන්න රතු එළවස්සුකුගේ නෙත් ගුලි වාගේ සරුවක්ඥන් වහන්සේගේ නෙත් ගුලි ශරීරය ඇතුළට ගිලා බහලත් නැ ඉස්සරහට නෙරලත් නැ උම ලස්සන මණික් ගුලි දෙකක් වාගේ මනෝඥ ලෙස ප්‍රසන්නව පිහිටා තියෙන ගෝපකුමතා ඊළඟට උන්නා ලක්කනතා සරුවක්ඥන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව ඕෂදී තාරකාවක් වාගේ සුදුම සුදු පාටින් දිගින් ඇද්දොත් වියතක් තරම් දිගට අතාරියාම දක්ෂිනාවර්තව උඩුවක් බලාගෙන පිහිටා තියෙන ඌර්ණ රෝම ධාතුව ඒකට කියන උන්නා ලක්කනතා. උන්නිස සීතතා සරුවක්ඥන් වහන්සේගේ සිරස්තලයේ සිරස්තලයේ දියමතු පිට හටගත් දිය බුබුලක් වාගේ හාත්පසින් වටෝ පවතිනවා. කොතනකවත් උස්මිති තැනක් අෂ්ඨ ධාතුන්ගේවත් මාස ධාතුවක් නැතුව බොහොම මනෝක්ම ලෙස වටකුරුව සිරස්තලයේ පිහිටා තිනවා පාත්‍රයක් මුහින් කිව්වා වගේ. ඒ වගේම සරුවක්ඥන් වහන්සේගේ නලාතලයේ දෙකංසුලුවේ පටන් මැද නලා තලයේ දිගු පුළුල් ලෙස හරියට රජදරුවන් විසින් පළඳිනු ලබන උන්නීසපත්ත කියලා නලල් පැටියේ වාගේ විශේෂතල විශේෂත්වයකින් පවතිනවා. ඒකට කියනවා උන්නීස ශීර්ෂතාය ලක්ෂණ දෙකම එකක්. මෙන්න මහා පුරුෂ ලක්ෂණ 32. ඊළඟට අපි සලකා බලමු තව දුරට නැවතත් මේ 32 කියවෙනවා. සරුවක්ඥන් වහන්සේ කවර කවර විදිහේ කුසල කර්ම හේතුයෙන් මේ ලක්ෂණ ලැබුවාද කියලා. ලක්ෂණ සූත්‍රය බොහොම සවිස්තරව දක්වන එක සංක්ෂේප කොට අපි ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ පළමුවෙනි ලක්ෂණය සුපීති සිරිපතුල් ඇති බවනේ බරසක් හා සමතලා වූ සිරිපතුල් ඇති බව. මේ ලක්ෂණය තුනේ පූර්ව જાතියෙහිදී දන් දීම, සිල් රැකීම, භාවනාව, මෞපිය උපස්ථාන, ගිලානෝ උපස්ථාන, එවාගේම සමතිපස්සනා භාවනා වැඩි වීම පැවිදි වීම, සීල රැකීම මේ ආදී සෑම ලොකු කුඩා කුසලයක් කිරීමේදී මුලපටන් අග දක්වා හිතලා දානශාලාවටයි පසේ බුදුරජාන් වහන්සේ ළඟට අතරේ ඒ වෙලාවේ පානකොට අහස දිලිස දිලිස හිටියානේ මාරදී පුත්‍රයා ඇසුවා තමුන්නාසේ කවුද මම වසවර්ධදී පුත්‍රයා මේ ගිනි අඟුරු වල මැව්වේ තමුන්නාසේද ඔව් මමයි ඒ කවර අර්ථයක් නිසද දාන වලක්වන්නේ උනාසේ අදිෂ්ඨානයක් කළා අභියෝගයක් කළා වසවර්ති දීපුත්‍රය ඔබවැනි එක්කෙනෙන්නේ 100ක් 1000ක් ආවත් මගේ දාණය වළක්වන්න බෑ මේ බලන්න මා දාන දෙන හැටි කියලා අභියෝගයක් කරලා අදිෂ්ඨානයක් කළා මං කුඩා කල පටන් නිති පන්සිල් රැක්කා සැක්කා සත්‍යයි පොය අටසිල් රැක්කා සත්‍යයි මෞපිය උපස්ථාන කළා සත්‍යයි භව සම්පත් නොපතා ලෝතුරා බුදුබාපතා මෙතෙක් දාන පාරමිතා පුරමින් ඉන්නවා සත්‍යයි ලෝ බුදු පසේ බුදුමහරහතන් වහන්සේලා පහළ වුණා සත්‍යයි. මේ සත්‍ය බලයෙන් මට මේ ගිනි අඟුරු වල ගිනි අඟුරු වලක් නොවේවා. මට මේ ගිනි අඟුරු වල මැද්දෙන් ගිහින් දානේ දී ගන්න හැකි වේවා කියලා හිතෙන් අදිෂ්ඨාන කරගෙන අර පසේ බුදුරජාණන් වහන්සේට ඇහෙන ගාථාවක්ද කිව්වා. කාමම් පතාමි නිරයන් උද්ධපාදෝ අවංසිරෝ නානරියං කරිස්සාමි හන්ද පින්ඩම් පටිග්ගා ස්වාමීනි මගේ මේ දන්සලට පැමිණි මගේ ප්‍රතිග්‍රාහක පින් කෙතට දන් නොදින්න මට පුළුවන් කමක් නැහැ. ස්වාමීනි මම මේ ගිනි අඟුරු වල මැද්දට පනිනවා. මගේ ඉස යටිකුරු වෙන්න පුළුවන්. පාවුඩුකුරු වෙන්න පුළුවන්. මගේ ශරීර අඟුරු වෙන්න පුළුවන්. අනේ ස්වාමීනි තුන් ලොවට පින්කෙතක් වූ ඔබ වහන්සේ ඒ අතර මගේ දානෙ පිළිගනු මැනව කියලා පෙන්නනේ. මේ මොනතරම් පුදුම අදිෂ්ඨාන ශක්තියක්ද. නමුත් මේ මහ පොළව දන්නවා ගුණවතාගේ ගුණ සම්පත්තියේ මේ මහ පොළොව ගිනි අඟුරු මැල මැද්දෙන් රත සකක් සමන යන්නේ රත රෝදයක් තරම් විශාල නෙළුම් මලක් පැන නගනනේ මතු අනාගතයේදී තබන පීවරක් ගානේ නෙළුම් මල් පෙපෙන උත්තරමයන් වහන්සේ නමක් නේද කියලා. මේ නෙළුම් මල් උඩින් එන පස්වනක් ප්‍රීතියෙන් පිනපිනා එදා දානේ පූජා කළා. මොනතරම් පුදුම අදිෂ්ඨාන ශක්තිය. ඔය වාගේ එකක් දෙකක් නෙමෙයි. බලන්න මහා ජනක ජාතකයේ අදිෂ්ඨාන බලයෙන් 7000ක් මහා සාගරයේ පියලා ගොඩ වෙලා හදි වෙච්ච හැටි. මේ විදිහට ස්ථීරසාර අදිෂ්ඨානයේ යුතුව පාරමී පිරූ බවට තමයි මේ සුපිහිටි සිරිපාතුල් ඇති වූයේ. ඊළඟට ලක්ෂණ ආනිසංස වශයෙන් කියවෙන්නේ මේ ලක්ෂණ ඇති උත්තරමයන් වහන්සේ ගිහි විහිටියානම් සක්විත රජ වෙලා කිසිම පසමිතුරකට කම්පා කළ නැහැක්ෙක් වෙනවා. ලෝතුරා බුදු වූ බැවින් රජමැති යමැති ආදීන්ටවත් දෙවියන් මාරයන් බ්‍රහ්මයන්ටවත් කම්පා කළ නොහැකි නොසෙල් වෙන සුළු උත්මී බාටපත් වුණා. ඒක ලක්ෂණානිසංශයයි. දෙවෙනි කාරණේ තමයි චක්‍ර ලක්ෂණය. ඒ කියන්නේ සරුවක්ඥන් වහන්සේගේ සිරිපතුලේ ඒ චක්‍ර ලක්ෂණයක් පිහිටා තියෙනවා. කුමක්ද කර්මය, කුසල කර්මය පූර්ව જાතිවලදී විශාල ජනකාවකට અભේදානි දුන්නා. ගොඩ හැසිරෙන, දිය හැසිරෙන, අහසේ හැසිරෙන සීලූම සත්‍යයන්ට અભේදානි දුන්නා. රජකම් කරන අවස්ථාවෙනි අවස්ථාවලදී ලෝවැසි ජනතාවට ආරක්ෂා සංවිධාන සැලසුවා. බයත් ඇති ගැනීම සංසිඳෙව්වා. දුකටපත් වූවන් දුකෙන් මිදෙව්වා. බයටපත් වූවන් භයෙන් මිදෙව්වා. සෝටපත් වූවන් ශෝකයෙන් මිදෙව්වා. මේ වාගේ පින්කම් කිරීමේදී ලොවට ආරක්ෂාව විසිත සාන්තිය සැලසූ බවට පිරිවර සහිතව දම් පින්කම් කළ බාට සාධකයක් තමයි චක්‍ර ලක්ෂණයක් සිලිපතුලේ පිහිටා තිබීම. ලක්ෂණානිසංස වශයෙන් කියන්නේ මහා පරිවාරෝ විශාල පරිවාර සම්ප්‍රත්‍යක් උන්වහන්සේ ලැබුණා. තුන්වෙනි කාරණේ ආයතපන්හි දික් විලිඹු ඇති බව. සාරවත්ඥන් වහන්සේ දික් විලිඹු ඇති බවත් දික් ඇඟිලි ඇති බවත් බ්‍රහ්මොද්දුගත ඇති බවත් කියන ලක්ෂණ තුන ලැබුවේ එක කුසල කර්මයකින්. පූර්ව જાතියෙහිදී ප්‍රාණඝාතයෙන් වැළකී සියලු සත්‍යයන් වෙත અભේදානේ දෙමින් ආරක්ෂා සංවිධාන සැලසුවා. ප්‍රාණඝාතයෙන් වැළකුණු බවට සාධකයක් තමයි දික් විලිඹු, දික් ඇඟිලි, ඍජු ශරීරය. මේ ලක්ෂණ තුන පහළ වුණා. ලක්ෂණානිසංස වාසයෙන් කියවෙන්නේ දීර්ඝාස ලැබීමයි. තමන් වහන්සේගේ පරමාශාරුදු 80යි ඒ 80 ඇතුළත මොනම හේතුවකින්වත් සරුවක්ඥන් වහන්සේ අතරකදී ජීවිතක්ෂයට පත් කළ නොහැකි වෙනවා. ඒ දීර්ඝාස ලැබීමට හේතු කුසලයේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ කුසලයයි. ඊළඟට තියෙන්නේ ජාල අත්පාදතා මුදුතරුණ අත්පාදතා ලක්ෂණ දෙක. මේ ලක්ෂණ දෙක ලැබුණේ ඒ කියන්නේ දෙක් ඇඟිලි තියෙන වගේම දැල් කවුලුවක කූරු වගේ මනෝඥ සංගලි පිහිටා තිබීම සහ මුරුදු මොලක් අතුල්පතුන් නැති බව. මේ ලක්ෂණ දෙක ලැබුණේ පූර්ව ජාතිවලදී දානය, ප්‍රියවචනය, අර්ථචර්යාව, සමානාත්මතාව කියන මේ සතර සංග්‍රහ වස්තුවෙන් ලෝවැසි ජනතාවට කරුණාවෙන්, මෛත්‍රියෙන්, දයාවෙන්, අනුකම්පාවෙන් සංග්‍රහ කළ බවට සාධකයක්. ඒ ආනිසංස වශයෙන් කියවෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දිව්‍ය මනුෂ්‍යාදී වූ අප්‍රමාණ පරිවාර ජනතාවගෙන් සත්කාර ලැබීමේ වාසනාවයි. සුසංගීත පරිජන කියන්නේ මේ ඒ ලක්ෂණ ඒකයි. අත්නානිසංසෙ. ඊළඟට තියෙන්නේ උස්සංක පාදතා උද්දග්ග ලෝමතා කියන ලක්ෂණ දෙක. ඒ කියන්නේ උසින් පිහිටි ගොප් මාංශය ඇති බව හා උඩුවක් බලා හෝම ධාතු පිහිටි බව. මේ ලක්ෂණ දෙක පහළෝනේ කවර හේතුවකින්ද? පූර්ව ජාති සත සාසනයන් ඉදී ලෝතුරා බුදුබා පතමින් ලොවට දහම් වැසි වැසෙව්වා. ධර්ම දේශනා කළා. භාෂා ශිල්ප ශාස්ත්‍ර නොමසුරෝ උගන්වනවා. ඒ විදිහට ලොවට ධර්ම දේශනා කිරීමේ කුසලානිසංස බලයෙන් ඒ කියන්නේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් පුජ්‍යලයන් පාපයෙන් වළක්වා ගන්නවා කුසල ධර්මයන් යොදවනවා අපායෙන් ගොඩගෙන සුගතියට යොමු කරවනවා එවාගෙම ලෞකික ලෝකෝත්තර උභයාර්ථය සඳහා ධර්මානුග්‍රහ කරන ඒ කුසල බලයෙන් තමයි උසින් පිහිටි ගොප්මාංශේ හා උඩුවක් බලා හෝම ධාතු පිහිටීමේ ලක්ෂණ ඇති වුනේ. මේ ලක්ෂණානිසංස වශයෙන් කියවෙන්නේ මුළු ලෝකේතම අග්‍ර වීම, ජේෂ්ඨ වීම, ශ්‍රේෂ්ඨ වීම, උත්තම වීම, ප්‍රවර කෙනෙක් වීම. ඒ හා සමාන කෙනෙක් ලෝක ධාතුවේ ආද වෙනකන් නැන්නේ තවත් බුදු කෙනෙක් පහළොන් පමණයි. නිසා ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේට පමණක් සමාන වන සෙසු ලෝක සත්‍යයට අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ ජේෂ්ඨ වූ උත්තම වූ ප්‍රවර වූ කෙනෙක් බාටපත් වීම මේ ලක්ෂණ දෙකේ ආනිසංසයයි. ඊළඟට තියෙන්නේ ඒ නිජංගතා ලක්ෂණය. ඒ කියන්නේ සරුවක්ඥන් වහන්සේගේ කෙන්දා යුගලේ ඕලුමුවන්ගේ කෙන්දාමින් මාංශ ධාතුන් පිරී පවත්නා බව. මේ ලක්ෂණේ ලැබුණේ පූර්ව ජාතිවලදී තමන් වහන්සේ ගුරුවරයෙක් වශයෙන් ශිල්පසාතුරු ඥානීමේදී ශිෂ්‍යයන්ට මෙහෙස වෙන්නේ නැතුව ඊට ඉක්මනින් ඉක්මනින් ශිෂ්‍යයන්ගේ භාෂාඥාන ශිල්පඥාන ශාස්ත්‍රඥාන දිනු කරමින් ගුරු මුස්තියක් වාසයේස නොකොට ඊතා උනන්දුයෙන් අධ්‍යාපනය දුන්නා. කල් ගෙවන් නැතුව ශිෂ්‍යයන්ගේ දනුම හදාලා හොඳ පුරවැසියන් උගතුන් බාට පමුණුවන් උන්වහන්සේ උත්සාහවන්ත වුණා. ඒ ලක්ෂ ඒ කුසල කර්ම නිසා මේ ලක්ෂණය පහළ වුණා. ලක්ෂණානි සංස්වාසයෙන් කියන්නේ තමන්ට අවශ්‍ය අවශ්‍ය ශ්‍රමණ පරිස්කාර නොපමාව ලැබීමේ වාසනාව. ඊළඟට තියෙන්නේ නොනැමී දෙනම ධනමණ්ඩල පිරිනමන් දෙන්න පුළුවන් විදියට දික් වූ අත් දෙක ඇති බව. ඒකට කියන්නේ ආජානුලම්බී හත්තතා. ඊළඟට ඊළඟට තියෙන්නේ මේ නිග්‍රෝධ පරිමණ්ඩල තමයි දෙක. මේ ලක්ෂණ දෙක. ඒ කියන්නේ බඹේ ප්‍රමාණ ශරීරයේ උස ශරීර උස ප්‍රමාණ බඹේ. දැන් නුග ගහක් කිව්වහම නිග්‍රෝධ වෘක්ෂය උස පමණට තමයි අතුපතර පැතිරෙන්නේ. ඒ වගේ තමයි සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රී දේහය. උන්වහන්සේගේ දේහ යම් පමණ උසද උස ප්‍රමාණයටම බඹේ පිහිටා තියෙනවා. ඒකට කියන්නේ නිග්‍රෝධ පරිමණ්ඩලතා. ඒ වගේම තමන් වහන්සේ නොනැමි දෙදන මණ්ඩල පිරිනමෙන් මඳින්න පුළුවන් හැටියට දෑත පිහිටා තිබියේ. මේ ලක්ෂණ දෙක ලැබුණේ පූර්ව ජාති සත්‍ය සාසනයෙහිදී සුදුසාට සුදුසුකම දෙනවා. රාජ්‍යයේ සුදුසා තෝරලා රාජ්‍යයටපත් කරන නැති ඇමතිකම් ආදිද සුදුස්සන්ට ඒ ඒ තනතුරු දෙනවා. විනිශ්චයකාරකමද සුදුස්සාට ඒ තනතුරු දෙනවා. කසල සෝදකයාට ඒ තනතුරු දෙනවා. ඔය වාගේ සුදුස්සා සලකලා අය මිද මරහති අය මිද මරහති මේ දෙයට මේ තැනත්ත සුදුසුයි මේ දෙයට මේ තැනත්ත සුදුසුයි කියලා ඒ ඒ පුජ්‍යලයන්ට අනුරූපව සුදුසුකම් අනුව පවරමින් පුජ්‍යලයන් අභිවෘද්ධියට පැමිණෙවුවා. ඒ ඇත්තන්ගේ ගුණ නුවණ ධන දාන්‍ය අශේෂරු සප සම්පත් වැඩෙන හැටියට සුදුසු තත්ත්වයට පැමිණෙවුවා. මේ කුසල කර්මය නිසා මේ ලක්ෂණ දෙක පහළ වුණා. ලක්ෂණානිසංස වශයෙන් කියවෙන්නේ සප්ත ආර්ය මහා ධනස්කන්ධයෙන් අග්‍රභාවයටපත් වීම. ලෝක ධාතුවේ සීලයෙන් සද්ධාවෙන් සුතේන් ත්‍යාගයෙන් ඥානයෙන් හිරියෙන් ඔත්තප්පෙන් සරුවක්යන් වහන්සේ තරම් අග්‍ර කෙනෙක් නැහෙනි. ඒ தත්ත්ව ලැබෙන මේ ලක්ෂණ දෙක ආනිසංසය. ඊළඟට සඳහන් කරන්න තියෙන්නේ කෝසෝහිත වත්තගෝජිතා. කෙමියකින් නැත්නම් කෝෂයකින් නැසී ඇති පුරුෂව්‍යංජනය ඇති බව. මේ ලක්ෂණය පහළ වුණේ පූර්ව ಜಾති සත්‍ය සහස්‍රයන්ෙහිදී වෙන්වේගිය අසමගි වූ දෙමව්පියන් සමග කෙරෙව්වා. සහෝදර සහෝදරියන් සමග කෙරෙව්වා. දුව දරුවන් සමග කෙරෙව්වා. බොහෝ කල අවුරුදු බොහෝ කල වෙන්ව සිටියේ අඹ සැමියන් ඔවුන් සම්මුඛ වී ඒ ඒ ආගේ තින අඟුණ අගුණ සංගවමින් ඒ ඇත්තන්ගේ ಗುಣ මතු කරමින් කරුණු කියලා සමාදාන කරලා එකතු කරා. ඒ වගේම බොහෝ කල්යෙන් හිටියේ සහෝදර සහෝදරියන්, බොහෝ කල්යෙන් හිටියේ දූ දරුවන්, හිත මිතුරන්, ඔවුනෝන්ගේ තියෙන අගුණ පක්ෂයේ සංගවැමින් මකා දමමින් කුසල පක්ෂයේ නැත්තම් යහපත් ගුණ ධර්මයන් සුදුසුකම් මතු කරමින් ඔවුනෝන්ගේ කරුණ කියලා සමගේ සමාදානවල පිහිටෙව්වා. සමාදාන විනිශ්චයකාරකම මේ විදිහට ලෝවැස ජනතාව අසමගි වූවන් සමග කරවේ මේ උතුම් කුසලය නිසා මේ කෝසෝහිත වත් ගුහිත ලක්ෂණේ පහළ වුණා. ඒ කියන්නේ අගුණ සංගවීම, ගුණමතු කර දීම. මේ ලක්ෂණානිසංස වශයෙන් කියවෙන්නේ පහූත පුත්තා හොಂತಿ. ඒ කියන්නේ බොහෝ පුත්‍ර සම්පත්තිය ලබනවා. ශක්තිති රජ වුණා නම් පුත්‍රයෝම 1000ක් ලැබෙනවා. බුදු වුණාට පස්සේ පුත්‍රයෝ 1000ක් නෙමෙයි අසංකේය අප්‍රමේය ප්‍රමාණයක් ඒ සරුවක්ඥන් වහන්සේ දරුවෝ ඉන්නවා. ඒ කවුද ශ්‍රාවක දරුවෝ? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ශ්‍රාවක දරුවෝ. ඒ ලක්ෂණානිසංශයයි. ඊළඟට සඳහන් වන්නේ සුවන්න වන්නතා. සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රී දේහය කන් වම් පාටින් බබලන. මේ ස්වර්ණ වර්ණතා ලක්ෂණය ලැබුණේ කවර කුසලයකින්ද? සරුවක්ඥන් වහන්සේ අනන්ත ಜಾති සත සහස්‍රයන්ෙහිදී මෙත්තා භාවනා වඩලා තියෙනවා. කොච්චර අලාභයක්, අයසක්, නිന്ദාවක්, දුකක්, අපකීර්තියක් උන්වහන්සේට යොමු වුණත්, මූණපාන්න සිදු වුණත් කවදාකවත් කිපෙන්නේ කවදාකවත් උන්වහන්සේ අනුන්ට දොස් පවරන්නේ තමන්ට ලැබෙන හැම පීඩාවක්ම මහමෙරවාගේ විසෙනවා. එපමණක් නෙමේ අප්‍රමාණ ලෙස මෛත්‍රී භාවනා කරනවා. බලන්න ශාන්තිවාදී තාපස ජාතකේ බලන්න වයසෙන් මාස 7ක් ඇති චුල්ල ධර්මපාල කුමාරයා එවැගේ මහා සීලව රජතුමා ඒක රාජ රජතුමා මොනතරම් පුදුම මෙත් සිත් දිනු කරපු උත්තමයෝද මේ වගේ තමයි පූර්ව જાති අනන්ත જાතිවල පුරුදු කරූ මෛත්‍රිය. ඒ මෛත්‍රිය අනුභව බලයෙන් රන්වම් පාට සිරුරක් ලැබුණා. එහි ලක්ෂණානිසංස වාසයෙන් කියවෙන්නේ එවාගෙම තමන් වහන්සේ සිනිඳු මුරුදු මොලොක් ජීවර වස්ත්‍ර පරිස්කාර ආදී අප්‍රමාණ දන් දීලා තියෙනවා. ඒ නිසා ඒ ලක්ෂණ ආනිසංස වාසයෙන් තමන් වහන්සේට මුරුදු මුලොක් කසේසලු ප්‍රතපිලි දිවසලු වැනි මේ චීවර වස්ත්‍ර පරිස්කාර ලැබීම මේ ලක්ෂණානි සංසයයි. සුකුමච්චවිත ඒ කියන්නේ ශරීරයේ තේල් දැලිකුණු වතුරු බිඳුවක්වත් තවරෙන්නේ නැතිට දූවිල්ලක්වත් තවරෙන්නේ නැති හැටියට සිනිදු සිවියක් පිහිටා තියෙනවා. ඒ සිනිදු සිවිය පිහිටා තිබෙන්නේ කවරානි සංසයකින්ද අනන්ත ಜಾති සහස්‍රයන්හිදී බුදුබා පතාගෙන ධර්ම ශ්‍රවණය කළා ධර්ම සාකච්ඡා කළා නුවණ වැඩෙන ධර්ම ශ්‍රවණය කළා තියෙන බණාලා තියෙන. ඒ ධර්ම ශ්‍රවණානිසංස වශයෙන් උයි සරුවඥන් වහන්සේගේ සුකුමත් චවිතා පහළ වුණි. ආනිසංස වශයෙන් කියන්නේ මහා පඤ්ඤෝ පුතු පඤ්ඤෝ ආසු පඤ්ඤෝ ජවන පඤ්ඤෝ තික්ක පඤ්ඤෝ නිබ්බේධික පඤ්ඤෝ මේ කියන්නේ මහා පුදුමාකාර ප්‍රඥා සම්භාරයක් ලබන්න හේතු වුණේ සියුම් සිවි ඇති බවයි. ඇති ලක්ෂණය නිසායි. ඊළඟට සඳහන් වන්නේ ඒක එක ලෝමතා උන්නා ලක්කනතා ශ්‍රී දේහයේ රෝම කූපයක් ගන්න එක එක රෝමයක් පිහිටා ඇති බව සහ දෙබෑම අතරත ඖෂධී තාරකාවක් මින් දිගින් වියතක් තරම් දික් වූ දක්ෂිනා වර්ත වූ ශුභ්‍ර වර්ණ වූ උඩුවක් බලාගෙන ඇති ඌර්ණ රෝම ධාතුව මේ දෙක පහළෝනේ කවර කුසලයකින්ද පූර්ව ජාතවලදී මුසාවාදයෙන් වැළකී සත්‍ය වචනම කතා කිරීමේ ආනිසංසයයි. නියත විවරණ ලබාගත් tempatan වෙන වෙන අකුසල් වරින් වර සිදු වුණත් මුසාවාද කුසලයේ සිද්ධ කළම නැහැ. එකම එක જાතියකදී මුසාවාදයක් කියලා තියෙන විහිළුවට. ඒ අර ඒ සාරාසංකේ කල්පලක්ෂයේ තුල මුසාවාද කියලා නැහැ. ඒකේ ආනිසංස වශයෙන් එක එක රෝමයක් එක එක රෝම කූපයක පිහිටීම හා ඌර්ණ රෝම ධාතු ලක්ෂණේ පිහිටියා. ලක්ෂණ අනිසංස වශයෙන් තියෙන්නේ ආදේය වාචෝ තමන් වාසියන් වචනයක් කියනවා නම් සියල්ලෝම විශ්වාසවන්තව පිළිගන්නවා. කවදාකවත් සැක කරන්නේ බුද්ධ වචනේට. ඒක ස්ථීර වශයෙන්ම පිළිගන්නවා. පිළිගත යුතු පිළිගත හැකි වචන ඇති බව. එහෙම නැත්නම් ලෝකවාසී සත්‍යා සරුවක්ඥන් වාසගේ වචන පිළිගන්නා බව මේ ලක්ෂණ දෙකේ ආනිසංසයයි. ඊළඟට සඳහන් වන්නේ සත්තුස්සදතා අර දෙපිටි අතු දෙපිටි පතු දෙවරෙහි සහ කොන්ද කියන ස්ථාන හතේ මාංශ ධාතු මනෝඥෝ පිහිටා තිබීම මේට හේතුව කුසල කර්මයේ රසවන්ත වූ ඕජවන්ත වූ ප්‍රණීත වූ කාද්‍ය භෝධ්‍ය අප්‍රමාණව දන් දුම් බවට සාධකයක් ලක්ෂණය තමයි සත්තුසුද්ධතා ලක්ෂණය ලක්ෂණානිසංස වශයෙන් කියවෙන්නේ ප්‍රණීත ප්‍රණීත වූ දිව්‍ය අමෘතය හා සමාන ප්‍රණීත ආහාර පාන ලැබීමට හේතුව මේ සත්තු සදතා ලක්ෂණයයි කියන එක පහදා තියෙනවා. ඊළඟට සඳහන් වෙන්න තියෙන්නේ සීහ පුබ්බද්ද කායතා චිතන්ත රංශතා සමවත්තා කන්දතා ලක්ෂණ තුන එකට. සීහ පුබ්බද්ද කායතා සිංහ රාජයාගේ උඩු කයමින් ඉදිරි කයමින් ඉදිරි කයත් පසු කයත් මනෝඥම මාස ධාතුයෙන් පිරිලි පවත්නා බව. පිට දෑලවර අතරක් නොපෙනෙනසේ මාංශ ධාතුන් පිහිට ඇති බව චිත්තන්තරංශත. කම් කලයක කම් කලසක කතා මේ කල කටක් වාගේ ආත්මසින් මනෝඥව මාංශ ධාතුන් පිරී පවත්නා කරක් ඇති බව. මේ ලක්ෂණ තුන ලැබුණේ කවර කුසලානි සංසේකින්ද? පූර්ව භවයන් හිදී. පූර්ව භවයන් හිදී තමන් වාසී උසස් උසස් තත්ත්වයේ පැමිණ සිටි අවස්ථාවවලදී රටවැසියන්ට ජනතාවට ධනයෙන් ධාන්‍යයෙන් යසසින් ඓශ්වර්යයෙන් සැපතෙන් සම්පතින් කෙත්වතු ඉදකඩම් වලින් අඹදරුවන්ගෙන් සේවක සේවිකාවන්ගෙන් ශ්‍රද්ධා සීල සුත්ත ත්‍යාග ඥාන ගුණයන්ගෙන් අභිවෘද්ධියට වැඩසැලසුවා. ඒ ඒ පුජ්‍යලයන්ට දිනුවට වැඩසැලසලා ආපසු බලා සතුරු නානේ සාදු සාදු මගේ උපකාරයෙන් අසවලා ධනවත් වුණා අසවලා සුවපත් වුණා අසවලාට මේ මේ සම්පත් ලැබුණා කියලා රටවැසියන් දෙස රටවැසියන්ගේ දියුණුව දැකලා අපමණ සතුටටපත් වුණා. මේ විදිහට ලෝවැස ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් උපකාර වී අර්ථචාරියාවේ හැසිරී හැම දෙයකින්ම දියුණුවට උපකාර සැලසීමේ කුසලයේ බැලින් මේ ලක්ෂණ තුන පහළ වුණා. සීහ පුබ්බද්ද කායතා, චිතන්තරංශතා, සමවත්තා කවුන්දතා. ලක්ෂණානිසංසවාසයෙන් කියන්නේ නොපිරියන ධන සම්පල් ලබනවා. අප්‍රමාණ ධන සම්පල් ලබනවා. උන්වහන්සේට ඉතින් ගිහි ජීවිතයේ නෙමෙයිනේ ගිහි ජීවිතේ නම් සතර මහා නිදානේ පවා ලැබුණා. පැවිදුණාට පස්සේ මේ සප්තාරි ධනස්කන්ධය ධ්‍යාන, අභිඥා, විපස්සනා ඥාන මේ ඔක්කොම උන්වහන්සේට සුවසේ පහළුණා සිතූ ප්‍රතු කෙනෙක්. ඊළඟට සඳහන් කරන්න තියෙන්නේ සීහ හනුත රසග්ග සග්ගිත. ඒ කියන්නේ රසනාර සත්‍යයේ ග්‍රීවයට තුඩු දෙගෙන තිබීමේ ලක්ෂණය. කවර කුසලයකින්ද මේක ලැබුණේ? පූර්ව ජාතිවලදී සරුවක්ඥන් වහන්සේ සත්ත්ව හිංසාවෙන් වැළකුණා. සෑම සත්‍යයන්ද තමන්ගේ දරුවෙකුට ආදරය කරන මව්පියන් වගේ සීළු සත්‍යයන්ද අවිහිංසා පුරුදු කළා. අවියාවද වලින්, එවාගේම ගල් කැට කැබිලිති වලින්, දඬු මුගුණු වලින් නොතලා හැම සතුන්ටම අවිහිංසකව අවිහිංසා පුරුදු කළා. කරුණා දියුණු කළා. ඒ ආනිසංස වශයෙන් මේ සී සසංග සංගීතා ලක්ෂණය ලැබුණා. ලක්ෂණානිසංස වශයෙන් කියන්නේ ආෝග්‍ය සම්ප්‍රත්තිය. උන්වහන්සේ බොහොම නිරෝගී. සෙසු ජනතාවගේ මේ නොයෙක් රෝග නැහැ. ඒ නිරෝගී බවට හේතු වුණේ රසග්ග සංගීතා මහා පුරුෂ ලක්ෂණය. ඊළඟට සඳහන් වෙන්නේ සීහ හනුතා. සිංහ රාජාගේ අටහනුව වගේ යට උඩ ධානුවම 12ක් චන්ද්‍ර රේඛා වගේ කවාකාරව පිහිටා තිබීම. මේට හේතු කුසලේ නම් පූර්ව ජාතිවලදී සම්පප්‍රලාපයෙන් වැළකී අර්ථාන්විත ධර්මාන්විත විනයාන්විත මෙලොවට වැඩදායක පරලොවට වැඩදායක තමන්ට වැඩදායක අනුන්ට වැඩදායක හැම දිනාටම අර්ථවත් වූ වචනයක්ම කතා කළ බවට සාධකයක් ආනිසංස වශයෙන් කියවෙන්නේ කේනච අප්පදන්සියෝ කිසිම කෙනෙකු විසින් උන්වහන්සේ ආක්‍රමණය කරන්න බෑ අභිමානය කරන්න බෑ වාදයකට ගිහිල්ලවත් වෙන වෙන දෙයකට ගිහිල්ලවත් රූප විලාසින්වත් දේශනා විලාසින්වත් මොනම දෙයකින් ආක්‍රමණය කරන්න බෑ සරුවක්ඥන් වහන්සේව. ඒකයි ලක්ෂණානිසංශය. ඊළාට චත්තාලේශ දන්තතා අවිවර දන්තතා. සමසති ලෙසක් දත් ඇති බව හා සිදුරු නැති දත් පේලි ඇති බව. මේ ලක්ෂණ දෙක පහළෝනේ පූර්ව ජාතිවලදී කේලාම්බස් කියමින් වැළකී සමගිදං වර්ණ වචනම කතා කළ නිසායි. අසමගි වූවන් සමගි කරවමින් සමගි වූවන්ගේ සමගිය තහවුරු කරමින් තමන් වහන්සේ ලෝවැසි ජනතාවට සංග්‍රහ කළා. එහි ආනිසංස වශයෙන් චත්තාලේස දන්තතා අවිවර දන්තතා ලක්ෂණ දෙක පිහිටියා. ලක්ෂණානිසංස වශයෙන් කියවෙන්නේ උන්වහන්සේට කිසිම දවසක ભેද බින්න වෙන පිරිසක් නැහැ. හැබැයි අර කෝසඹය නුවර පිරිස ටික කාලක් ભેද වෙලා හිටියා. අන්තිමේ සමග වුණාදී විහිමියෙන් ભેද නොවේ නැතිද? මේ වාගේ અભේද්‍ය පරිවාර සම්පත් ලබන්න හේතු උනේ මෙම ලක්ෂණ ආනිසංස වශයෙන්මයි. ඊළඟට සමදන්තතා සුසුක්ක දාතතා. ඒ කියන්නේ උස්මිතින වූ දන්තපන්ති ඇති බව සහ දිලිසෙන සුබ්‍ර වර්ණයෙන් ශස්විහෙදෙන දලදා සතර නැමැති බව. මේ ලක්ෂණ දෙක පහළෝනේ පූර්ව ජාතිවලදී මිච්ඡා ආජීවයෙන් වැළකී සම්මා ආජීවයෙන් ජීවත් වූ බවට සංකේත වශයෙන් ඒ ලක්ෂණ ආනිසංස වශයෙන් කියන්නේ සුචිපරිවාරෝ තමන් වහන්සේගේ පිරිස බොහෝම පිරිසුදුයි. සීලයෙන් පිරිසුදුයි, සමාධියෙන් පිරිසුදුයි, ආජීවයෙන් පිරිසුදුයි, පැවැත්මෙන් පිරිසුදුයි, හැම දෙයකින්ම පිරිසුදුයි උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස. මෙන්න මේ සුචි පරිවාරෝ පිරිසුදු පිරිසක් උන්වහන්සේ සමග එක්කාසු වීම මේ ලක්ෂණ දෙකේ ආනිසංසයයි. පහූත ජීව හෝ බ්‍රහ්මස්වරෝ ඒ කියන්නේ මුලින් කිව්වා දිගු පුළු තුනේ ජීවහා ධාතුවක් ඇති බව. ඒ වගේම අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරය ඇති බව. මේ ලක්ෂණ දෙක පහළ වුණේ පූර්ව જાතිවලදී පරුසා වාචෙන් වැළකීලා නපුරු වචන කියමින් වැළකීලා යාසා වාචා නේලා කන්නසුකා ප්‍රේමණියා හදයංගමා පෝරි බහුජනකංසා බහුජනපනාපා ආදි වශයෙන් කියවෙන ඊ타මත්ම ප්‍රියජනක වූ කරුණාවෙන් පිරුණු මෛත්‍රියෙන් පිරුණු සත්‍යයෙන් පිරුණු අර්ථයෙන් පිරුණු ධර්මයෙන් පිරුණු අසූ දුටුවන් නැත්නම් අසූ අයට හරියට කනට අමාවක් මෙන් මිහිරි වූ යහපත් මු르දු මොලොක් වචනම කතා කළා. ඒ යහපත් මු르දු මොලොක් වචන කතා කිරීම ආනිසංස වශයෙන් දිගු පුළු තුනි ජීවා ධාතුව පිහිටීම සහ ධම්මසුරතා කියන මනෝඥ වූ ගාම්භීර වූ ස්වර සම්ප්‍රත්‍ය පිහිටීම ලක්ෂණානිසංස වශයෙන් කියන්නේ උන්වහන්සේගේ වචනේ බොහොම මිහිරි බැවින් හැම දිනාම ඒක අවනත වෙනවා. ආදේය වාචෝ බොහොම ගෞරවයෙන් ඒක පැහුම්කම් දෙනවා පිළිගන්නවා. ඒක ලක්ෂණානිසංශයයි. ඊළඟට සඳහන් වන්නේ අබිනීල නෙත්තතා ගෝපකුමතා. හරියට නිර්මාණෙල් මල් පෙති වාගේ ප්‍රසන්න වූ නිල වර්ණයෙන් දිලිසෙන නේත්‍ර යුක්මයක් ඇති බව. ඒ මොහොතේ උපන්නේ රතු එළවා සුකුගේ නෙත් ගුලි වාගේ ප්‍රසන්න නෙත් ඇති බව. මේ ලක්ෂණ දෙක පහළ වුණේ ලෝකවාසී ජනතාවට කරුණාව මෛත්‍රිය පෙරට කොට නෙත් ඇසින් ඇස දල්වා බැලීමේ කුසලයයි. උන්වහන්සේ යම් කෙනෙක් දේශ රවා බලන්නේ, ඒ වගේම හොරෙන් බලන්නේ, නපුරු හිතින් බලන්නේ, දුටු දුටු කෙනෙහි මෙත් සිතින් බලනවා, කරුණාවෙන් බලනවා, මෛත්‍රියෙන් බලනවා, අනුග්‍රහශීලීව බලනවා, හිතයසීව බලනවා. ඒ වාගේ මුරුදු මුලොක් සිතින් යුතුව net ඇර බැලීම ආනිසංස වශයෙන් මේ ලක්ෂණ දෙක පහළ වුණා. අබිනීල netතා ගෝපකුමතා. ලක්ෂණානිසංස වශයෙන් පිය දස්සනෝ දුටු දුටුවන් ප්‍රියමනාප වෙනවා. උන්වහන්සේගේ දර්ශනය හැම දිනාටම ප්‍රියමනාප වෙනවා. ඊළඟට සඳහන් වෙන්නේ එකයි. උන්හිස ශීර්ෂතා. උන්හිස ශීර්ෂතා කියන්නේ දිගු පුළුල් නලහ තලයක් ඇති බව හා කවා කනතම් මේ පරිමණ්ඩල වූ සිරස්තලයක් ඇති බව. මේ පරිමණ්ඩල සිරස්තලයක් ඇති බව හා දිගුපුළු නලල් තලයක් ඇති බව උන්හිස ශීර්ෂතා. මේ ලක්ෂණේ පහළ වුණේ පූර්ව જાතියින්ෙදී දන් දීම, සීල දැකීම, භාවනාව, මෞපිය උපස්ථාන, වැඩිහිටි උපස්ථාන, වතාවත් පිරීම, භාවනාව, එවාගෙම සීල දැකීම, පැවිදි වීම, ධ්‍යාන වැඩි වීම, විදර්ශනා වැඩි වීම කවර කවර විදිහේ හෝ කුසල් කිරීමේදී සියලු දෙනාට අනුශාසනා කිරීමක් පෙරමුණේ ගමන් කිරීමක් සංවිධායක වීමක් හැම දිනා ඒ ඒ කුසල ක්‍රියාවන් යෙදවීමක් තියෙන පුරෝගාමීව කුසල් කළ බවට සාධකයක් තමයි මේ කියන වටකුරු සිරස් තලයක් එවාගෙම දිගු පුළුල් නගා තලයක් ඇති ලක්ෂණ දෙක ලක්ෂණේ පිහිටියි මේ ලක්ෂණාලිනත් සංස්වාසයෙන් කියන්නේ මහා පරිවාර සම්පන්න ලැබීම උනාසයට සුළුපාටු පිරිවරක් නෙමෙයි දෙවියන්, මිනිසයන්, ගිහියන්, පැවිද්දයන් අතර අසංකේය අප්‍රමේය පිරිසක් පරිවාර බාටපත් වුණා. තමන් වහන්සේගේ ධර්මයට අහුම්කම් දීලම සූවිසි අසංකේය 60 කෝටි 50 ලක්ෂයක් දෙන ජීවමාන කාලයේම මගඵල නිවන් ලබාගත් අනුගාමිකයන් වුණා. මෙන්න මේ විදිහට සරුවඥන් වහන්සේ එදා අනදමා හිමියන් වහන්සේ විසින් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් අති දීර්ඝ දේශනාවක් ලක්ෂණ සූත්‍රය නමින් දේශනා කළා. ඒ හා සම්බන්ධ සංක්ෂේපයක් මේ කියවුනේ කැමැති කෙනෙක් දීඝනිකායේ පාටික වර්ගයේන මේ සූත්‍රය කියවන්න පුළුවන්. ඒ වගේම තවත් ධර්මදරයන් වහන්සේ සමඟ විමසා මේ කරුණු තාදුරට පැහැදිලි කරගන්න පුළුවන්. මේන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ සාරවත්ඥන් වහන්සේ කුසල කර්මයන් 20ක් සම්පූර්ණ කිරීමෙන් මේ ලක්ෂණ 32 ලබා තියෙනවා. මේවා ශ්‍රාවකයන් වශයෙන් ශිෂ්‍යයන් වශයෙන් අනුගාමිකයන් වශයෙන් අප විසිනුත් අනුගමනය කළ යුතු වෙනවා. අපටත් පුළුවනි මේ කුසල ධර්මයන් අනුගමනය කරන්න. අපට මේ මේ කුසල ධර්මයන් මේ නිසා අනුගමනය කළොත් අපටත් මේවායින් ආනිසංස මාත්‍ර ලබන්න පුළුවන්. ඉතින් ඒ අනුව බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන්නේ හේතුවට අනුව ඵලය ලැබීමේ පිළිවෙත් මාගයි. එනිසා අපේ ජීවිතත් ඒ ශාන්තිනායකයන් වහන්සේ ගමන්ගත් උතුම් නිවන් මඟට අවතීර්ණව ගමන් කරන පිය නඟන ජීවිතයක් බැවින් අපටත් මේ උතුම් ගුණ ධර්මයන් ටිකින් ටික පුරුදු කර ගැනීමට අදිෂ්ඨාන කරගනිමු. දැන් මේ විශ්වාසතර වර්ෂයක් උදා වූ අවස්ථාවේදී පළමුවෙන්ම දුරුතු පොය දවසේදී කරන මේ ධර්ම දේශනාව මේ විදිහේ අදිෂ්ඨාන බල පිහිටුවා ගන්න සුදුසු දවසක් හැටියට මා සැලකනවා ශ්‍රී ලංකාවට පළමුවෙන් වැඩම කරවලා ලක්දිව ආරක්ෂණ සිටි යක්ෂ සේනාව ගිරිදිවිනට යවන ලද ශ්‍රී ලංකාව සුද්ධ භූමියක් බවට පැමිණෙව මේ උතුම් උපෝසත දවසේදී මේ උතුම් ධර්ම දේශනයේ සවන් දූ සෑම දිනාටම මෙයින් ජනිත වන ආනිසංස ධර්ම බලයෙන් ශ්‍රී ලංකා දීපය ඒ ඈතාතීතයේ මෙන්න සවිසුද්ධ වූ ධර්මද්වීපය බවට පමුණවා ගැනීමට ඒ ධර්මද්වීපයේ තුලින් සීල සමාධි ප්‍රඥා ගුණ සමති විපස්සනා භාවනා පිළිවෙත් ධ්‍යාන අභිඥා විපස්සනා උසස් ප්‍රතිඵල ලබා ගැනීමටත් මෙලව ජයගෙන පරලෝ ජයගෙන දෙලව ජයගෙන කෙලවර බුදු පසේ බුදු මහා රහතන් වහන්සේ ආબોධ කළ ගාම්භීර චතුරාර්ය සත්‍ය ආબોධයෙන් ශාන්ත ලෝකෝත්තර නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසත් අපට හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව මේ අවස්ථාවේ අපි ඊටම ගෞරවයෙන් ඉදිරිපත් කරනවා ඊළඟට මෙතෙක් වේලා සීලේක පීඨා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් අත්පත් වූ කුසල සම්භාර හේතුවෙන් ශ්‍රී ලංකා දීපේ සාම දීපයක් බවට පත් වේවා ධර්ම දීපයක් බවට පත් වේවා එවාගේම අප සෑම දෙනාගේ සම්්‍යක් ප්‍රාර්ථනා සඵලවේ දෙලෝ ජය ගැනීමෙන් ප්‍රතිමින් ලබන බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් වේවා කියා මං මෛත්‍රියෙන් පින් පමුණුවනවා ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා